ධර්මානුශාසනාව ගුරුවනීය ධර්මදේශක ආනන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ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 ධාරේත භික්ඛවේ ආටානාටියං රක්ඛං අත්ථ සංහිතාය භික්ඛවේ ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක් කාය අවිහිංසාය භාසු විහාරායාති සාදු සාදු වාසනාවන්ත පින්වත්නි නි දීඝනිකායේ පාතික වග්ගයේ නවවන සූත්‍රය හැටියට ඔබ අහලා පළපුරුදු සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වාසය කරන කාලේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට සිදු වුණා. ඒ වගේම ආටානාටිය සූත්‍රය ශ්‍රීමුක ශ්‍රීමුක දේශනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන කාලේ සතරවරම් දෙවි රජවරු ඒ කියන්නේ ධෘතරාෂ්ට විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන මේ සතරවරම් දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට රජගහනුවර ගිජ්ජකූට පර්වතයට දවසක් පැමිණියා රාත්‍රී කාලයේ මේ දෙවිවරු සතර දෙනා ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියේ සක්‍ර දේවේන්ද්‍රයාට දෙවියන්ට ආරක්ෂා කටයුතු සංවිධානය කරනයි. එහෙම කියන්නේ හේතුව අසුර කියන ඇත්තන්ගෙන් කරදරයක්, කම්කටොල්ලක්, විපතක් වෙයි. සතරවරන් දෙවි රජවරු ඇතුළු පිරිස බුදුහාමුදුරුවෝ ගාවට ආපුවාම සක්‍ර දෙවිඳු විතරයි තනි වෙන්නේ ඇතුළු පිරිස. ඒ නිසා මොකද කළේ මේ දෙවිවරු යක්ෂ සේනාව ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා මහතියාච යක්ෂ සේනාය මහත් වූ යක්ෂ සේනාව ඒ වගේම ගන්ධබ්බ සේනාව මහතියාච ගන්ධබ්බ සේනාය ඒ වගේම කුම්බණ්ඩ සේනාව මහතියාච කුම්බණ්ඩ සේනාය නාග සේනාව මහතියාච නාග සේනාය දැන් මේ කියන සේනාවල් යක්ෂ සේනාව කියලා කිව්වේ කරදර කම්කටොළු ඒ වගේම රෞද්‍රව කටයුතු කරන පව් වැඩ කරන පිරිසක් තමයි යක්ෂ සේනාව කියලා කියන්නේ ගන්ධබ්බ සේනාව කියලා කිව්වේ ඊටාම සියුම්. ඒ වගේම ගන්ධය උරා ගන්න පිරිසක් හැටියට සඳහන් කරනවා. කුම්බණ්ඩ සේනාව කියලා කියන්නේ කලයක් තරම් බඩක් ඇති එහෙම නැත්නම් කලයක් ඇති තරම් රහස් කොටස් ඇති පිරිස කුම්බණ්ඩ හැටියට නාගසේනාව කියලා කියන්නේ දිව්‍යමය නාගයෝ මෙන්න මේ කියන සේනාවල් ආරක්ෂාව සැලැස්සුවා කාටද සක්‍ර දේවේන්ද්‍රයාට කොහොමද ආරක්ෂා සැලැස්සුවේ චතුද්දිසං රක්කන්ට පෙත්වා සතර දිසාවම ආරක්ෂා කළා සක්‍ර දේවේන්ද්‍රයාට කිසිම කෙනෙකුගෙන් කරදරයක් වෙන්නේ නැති වෙන්න චතුද්දිසං ගුම්මං තපෙත්වා පිරිස් පිරිස් ඒ ඒ තැන්වල සතර දිග්භාගයට පිහිටෙව්වා මේ ආරක්ෂාව සැලසීම සඳහා. ඒ වගේම චතුද්දිසං ඕවරණං තපෙත්වා. ඕවරණං කියලා කිව්වේ තද ලෙස මේ වචන නැවතත් මම මතක් කරන්නම්. රක්කං කියලා කිව්වේ ආරක්ෂාව සැලසුවා කාටද? සක්‍රදේවේන්ද්‍රයාට. ඒ වගේම ගුම්බං කියලා කිව්වේ මහ බල සේනා. පිරිස් සංවිධානය කරලා ආරක්ෂාව සැලසුවා. ඕවරණං කියලා කියන්නේ ස්ථීර ලෙස සේනා පිහිටෝලා සතර දිසා සතර අනුදිසා කියන ප්‍රදේශ ආරක්ෂාව සලසලා තමයි එදා සතරවරන් දෙවි රජවරු රාත්‍රියේ පෙර යම ඉක්මවුණු කල්ලි අබිරාම ශරීර වර්ණ ඇතුව මුළු මහත් ගිජ්ජ කූටයම හාත්පසින් බබළුවමින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට මේ සතරවරන් දෙවිවරු පැමිණියා එතන සඳහන් කරනවා ආටානාටියේ සූත්‍රය භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට මේ සතරවරන් දෙවිවරු ඇතුළු පිරිස පැමිණියා. ඒ පැමිණුණු පිරිස එක එක්කෙනා එක එක ආකාරයටයි බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළේ. එහෙම වන්දනාමාන කරන මේ සතරවරන් දෙවි රජවරු ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ අප විසින් පිරිසක් සකස් කළා. ඒ පිරිස තමයි සත්බුදු රජාණන් වහන්සේලාගේ නම් ගොත් ඇතුළත් කරමින් මේ පිරිස සකස් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ආඥා චක්‍රයේ පිහිටුවා වදාරලා මේ අපපිළියෙල කරපු සූත්‍රය බුද්ධ දේශනාවක් හැටියට කාටත් ආරක්ෂාව පිණිස අනුමත කර දෙන්නේයි කියලා. මෙන්න මේ කාරණය එදා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජගූට පර්වතයේදී භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණා. මම මුලින් මාතෘකා කළ සූත්‍ර පාඨය ආටානාටිය සූත්‍රයේ නැවතවරක් ඔබේ මතකයට සිහිපත් කරවනවා උග්ගන්හාත භික්කවේ ආටානාටියං රක්කං මොකද්ද කියන්නේ මහණෙනි උග්ගන්හාත පද ව්‍යංජන නොපරිහෙලා ඉගෙන ගන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආනාපා මේ ආටානාටිය සූත්‍රය හැම සූත්‍රයක්ම ඔබ ඉගෙන කියා ගන්නවා නම් ඒක හොඳ අර්ථයක් ඇතුව පද ව්‍යංජන ඇතුව පද බෙදීම් ඇතුව සූත්‍රය හොඳට කටපාඩම් කරගන්න ඕනේ. ඔබ පරිහරණය කරන ඔබ කියවන හැම සූත්‍රයක්ම මේ සූත්‍රය පමණක් නෙවෙයි. පරියාපුනාත භික්කවේ ආටානාටියං රක්කං. පරියාපුනාත කියලා කියන්නේ නිතර නිතර පුහුණු වෙන්න ඕනේ. ඔබ කරණීය මෙත්ත සූත්‍රය කියනවා නම් ඔබ මංගල සූත්‍රය කියනවා නම් ඔබ රතන සූත්‍රය කියනවා නම් ඒවා කියලා කියලා කටට හුරු පුරුදු කරගන්න ඕනේ බුද්ධ දේශනාව හැම සූත්‍රයක් වගේම ඔබ අනුගමනය කරන සූත්‍ර. ඒ වගේම දහරේත භික්කවේ ආටානාටියං රක්කං. දහරේත කියලා කියන්නේ සිත්හි දරා ගන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ, මේ ආටානාටිය සූත්‍රය විතරක් නෙවෙයි ඔබ පරිහරණය කරන ඔබ කියවන හැම සූත්‍රයක්ම අත්ත සංහිතාය භික්ඛවේ ආටානාටියං රක්කං ආ මහණෙනි මෙලව පරලව දියුණුව ඒ කියන්නේ අත්ත සංහිතාය කියලා කිව්වේ එකයි මෙලව දියුණුව පරලව දියුණුව ලබා දීමට සමර්ථ වෙන නිසා මේ සූත්‍ර මෙතනදී ආටානාටිය සූත්‍රය බෙහෙවින්ම අපට වැදගත් වෙනවා. කාටද අපට කියලා කිව්වේ? බික්කූණං බික්කුණීනං උපාසකාණං උපාසිකාණං කාටද? සිව්වණක් පිරිසටයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට මොකක්ද ඇති වෙන්නේ? ගුත්ත්‍යා, රක්කාය, අවිහිංසාය පාසු විහාරාත මොකද්ද අපි කියමු මේ වචනවල මොකද්ද තියෙන්නේ ගුත්‍යා කියලා කියන්නේ ආරක්ෂාව සැලසෙනවා කාගෙන්ද අමනුෂ්‍යයන්ගෙන් වන උපద్రව ඒ ආරක්ෂාව සැලසෙන්නේ මේ ආටානාටි සූත්‍රයේ කියවීමෙන් අමනුෂ්‍යයි කියලා යම් පිරිසක් මනුෂ්‍ය නොවන යම් පිරිසක් ඉන්නවා නම් ඒ අයගෙන් අපිට ආරක්ෂාව සැලසෙනවා. දැන් අද මේ බණ අහන හැම කෙනාම ආටානාටිය පාඩම් කරගන්නවා සූත්‍රය. ඒක හොඳයි. ඊළඟට රක්කාය ආරක්ෂාව පිණිස මේ සූත්‍ර දේශනාව ඔබට වැදගත් වෙනවා. අවිහිංසාය පීඩා කරදර දුක් කම්කටොළු ඇති නොවීම සඳහා මේ ආටානාටිය සූත්‍රය වැදගත් වෙනවා. ඊළඟට තමයි පින්වත්නි තවත් කාරණයක් කිව්වේ දේශනා කළේ පහසු විහාරාය. සැප පහසුව පිණිස මෙම සූත්‍ර දේශනාව වැදගත් වෙනවා. ඒ නිසා ආටානාටිය සූත්‍රය පිරුවානා පොත් වහන්සේගේ පෙරලපුවාම ඔබේ ගෙදර තියෙනවා පිරුවානා පොත් වහන්සේලා. එහි මේ සූත්‍රය අන්තර්ගත වෙනවා. ඒ නිසා හොඳට කියවමින් පරිව්‍යංජන නොපිරිහෙලා ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම නිතර නිතර කියවලා පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ඒ වගේම ඒ පුරුදු පුහුණු වෙන දේ සිතේ තැම්පත් කරගන්නට ඕනේ. එය පරිහරණය කිරීමෙන් මෙලව ජීවිතය හා පරලොව ජීවිතය ඔබට වාසනාවන්ත වෙන බව මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එදා රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. පින්වත්නි දෙවිවරු සතරවරන් මහරජ දරුවන් ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා එකත් පස්සේ හිටුවා එක එක ආකාරයට අපි මේ පිළිබඳව අවධානය යොමු කරනවා තේපිකෝ යක්ඛා අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු සමහර දෙවිවරු බුදුරජාණන් වහන්සේ සමීපෙට ඇවිල්ලා අභිවාදෙත්වා මනාකොට වැඳලා එකක් පස්ව හිටියා මේ පිරිස බුදුරජාණන් වහන්සේට ඉතාම හොඳට වැඳලා එකත් පස්ව ඉඳගත්තා අටුවා පොතේ සඳහන් කරන්නේ මේ බෞද්ධ පිරිසයි. බුදුහාමුදුරුව කෙරෙහි ධර්මය කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි සද්ධාව තියෙන අයයි මේ ශාලාවේ ඉන්න අයත් එහෙමනේ. දේශකයන් වහන්සේ හැටියට මම මෙතෙන්ට ආපුවාම ඔබ හැමදෙනාම පසඟ පිහිටුවලා දේශකයන් වහන්සේට වැන්දා. ඒ බුදුහාමුදුරුවෝත් ගැන ධර්ම රත්නය ගැන මහා සංඝරත්නය ගැන දන්න නිසායි. මෙතනට ආපු සතරවරන් දෙවිවරු ඇතුළු දෙවිවරු පිරිසත් ඊටාම හොඳට වැඳා බුදු ගුණ බුදුහාමුදුරුව දන්න නිසා. තවත් පිරිසක් අපේ කච්චේ භගවතා සද්දෙන් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදීන්සු තව පිරිසක් බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා සතුටු විය යුතු කතා කළ යුතු සාමීචි කතා කොට බුදුහාමුදුරන්ට වැඳලා එකක් පසක ඉඳගත්තා. හැබැයි මේ පිරිස සතුටු විය යුතු සාමීචි කටයුතු කතා කොට මේ පිරිස බෞද්ධ නෙවෙයි. මේ පිරිස අබෞද්ධ වුවත් බොහොම සීලාවචාර පිරිසක්. බුදුහාමුදුරු ගාවට ආව පිරිසත් එක්ක සතරවරන් රජ දරුවොත් එක්ක ඒ අය බුදුහාමුදුරුවොත් එක්ක සතුටු සාමීචි කතා කරලා පැත්තකින් ඉඳගත්තා. එකක් පස්සෙ. දැන් 32ක් අපි සඳහන් කළා. අපි අයත් අපේ අතරත් ඉන්නවා. අපේ ගමේ පන්සලෙත් ඉන්නවා. මේ අතරත් එහෙමයි. බණ අහන ඔබ අතරත් එහෙමයි. තවත් පිරිසක් බලන්න. අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීදීන්සු. සමහර පිරිසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇඳිලි බැඳ වැඳෑමක් නෙවෙයි. අත් දෙක එකතු එකතු කරලා ඉඳගත්ත පැත්තකින් එකක් පස්ස. එතනදි සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටික ආය බුදුදහම වැළඳගත්තේ නැති පිරිස් බැරි වෙලාවත් ඇහුවොත් එහෙම නුඹල බුදුරජාණන් වහන්සේ වැඳ නේද? එතකොට කියනවා නෑ නෑ. අපි බුදුහාමුදුරුවෝ වැඳේ නෑ. අත් දෙක බැඳගත්තා විතරයිනේ. බලන්න උත්තර දෙන්න බලාගෙන මේ දෙවිවරු වුණා. ඊළඟට සද්ධාවන්ත සම්මියදෘෂ්ටික අය බැරි වෙලාවක් කිව්වොත් නිබලා බුදුහාමුදුරුවන්ට වැන්දේ නෑනේ. එහෙම කිව්වොත් ඒ අයට ඉඩ තියෙනවා මොකෝ නැත්තේ. අපි අත් දෙක බැඳලා වැදලා නිඳගත්තේ නැත්තම් පෙරලි පෙරලි වඳින්න කියලාද කියන්නේ. ඒවට දෙපැත්තටම ඉඩ තියලා අත් දෙක වැඳලා මේ සතරවරන් දෙවිවරු ඇතුළු මේ පිරිස ওই විදිහට සමහර දෙනෙක් බුදුහාමුදුරු ගාව වාඩි වුණා. තවත් කෙනෙක් ගැන සඳහන් කරනවා. අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒක මන්තං නිසීදීන්සු. සමහර පිරිසක් බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණිලා නම් ගොත් සඳහන් කරලා මම අහවල් කුලයෙන් පැවතෙන්නේ මම අහවල් කෙනාගේ නම් දරන කෙනයි මෙන්න මේ විදිහට සඳහන් කළා. එහෙම කියන පිරිස ප්‍රසිද්ධත්වයට කැමති පිරිස හැටියට තමයි දක්වලා තියෙන්නේ නම් ගොත් කිව්වම ප්‍රසිද්ධ වෙනවනේ. එහෙමත් පිරිසක් බුදුහාමුදුරුව ගාවට පැමිණිලා එකත් පස්ව හිටියා. අපේ කච්චේ තුන්හි භූතා ඒකමන්තං නිසීදෙන්සු. ඒ පිරිස පැමිණි අතර සතරවරන් රජදරුවන් ඇතුළු මේ දෙවිවරු නිස්සද්දවම සමහර කෙනෙක් වඳින්නෙත් නැහැ, කතා බහ කළෙත් නැහැ. ඇවිල්ලා එකක් පස්සෙ ඉඳගත්තා. එහෙම ඉඳගත්තාම ඒ අය හරිම මෝඩ පිරිසක් හැටියට තමයි ධර්මයේ දක්වනු ලබන්නේ. ඇයි කතා බහක් නැහැ. තනේ හැටියට හැසිරෙන්නට දන්නෙත් නැහැ. ඒකට ඇවිල්ලා පැත්තකටලා ඉඳගත්තා. ඉතින් මෙන්න මෙහෙම සතරවරන් දෙවිවරු සතර දෙනා ඇතුළු මහපිරිස් එදා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා එකක් පස්සේ හිටපු ආකාරයයි. එහෙම හිටියයින් පස්සේ අපි කියවනේ දුතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛස්වරණ කියන මේ දෙවිවරු ඒ දෙවිවරුන්ගෙන් සතරවරන් මහරජ දරුවන්ගෙන් වෛශ්‍රවණ කියන දෙවියෝ මහරජ දරුවෝ බුදුහාමුදුරුව ගැන බොහොම හොඳට දන්නවා. ඒ නිසා බුදුහාමුදුර එක්ක සනිමීප සාමීචියේ කතා කරලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට අකමැති මහේසාක්‍ය යක්ෂයෝ ඉන්නවා අර මම මුලින් කිව්වේ අකමැති බුදුහාමුදුරුවන්ට හැබැයි ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට කැමති මහේසාක්‍ය දෙවියෝ මේ යක්ෂයෝත් ඉන්නවා. මහේසාක්‍ය පිරිසක් අකමැති. තවත් පිරිසක් කැමති. ආයෙත් කියනවා ස්වාමීනි භාගතුන් වහන්ස ඔබ වහන්සේට නොපැහැදුණු මධ්‍යම අනුභව ඇති යක්ෂයෝ ඉන්නවා. මැදුම් මධ්‍ය කොටසක්. ඒ වගේම ඔබ වහන්සේට කැමති මධ්‍ය අනුභව ඇති යක්ෂයෝත් ඉන්නවා. දැන් උතන හතර කොටාසයක්. ආයෙත් කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රසන්න අල්ප ආනුභාව ඇති දෙවිවරු මේ යක්ෂයෝ ඉන්නවා. ආයි කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රසන්න පිරිසක් ඉන්න අතර ප්‍රසන්න අල්පේ ශාක්‍ය යක්ෂයොත් ඉන්නවා. මෙහෙම කිව්වා. දැන් කොටස් 6 කොටසක්නේ. මේ අය මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලත් වෛශ්‍රමණ මහා රජ දෙවියෝ කියනවා. මොකද්ද කියන්නේ? ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එසේ වීමට හේතුවක් තියෙනවා. ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම පිණිස ධර්ම දේශනා කරනවා. ඔන්න එකක් අකමැති වෙන්න. අද සමාජයේ ගත්තත් සමහර විටක එහෙම වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා ධර්ම දේශනා කරනවා නම් මේ යක්ෂයෝ විතරක් නෙවෙයි සමහර මිනිසුත් අකමැති වෙනවා. හැබැයි සමහරු කැමති. යක්ෂයෝ කැමති. ස්වාමීනි භාග්වත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නොදුන් දෙය ගැනීමෙන් වැළකීම පිණිස ධර්ම දේශනා කරනවා. ඒ වගේම ස්වාමීනි භාග්වත් බුදුරජාණන් වහන්සේ කාම මිත්‍යාචාරයෙන් වැළකීම සඳහා ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවා. ස්වාමීනි භාග්වත් බුදුරජාණන් වහන්සේ බොරු කීමෙන් වැළකීම පිණිස ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහමෙර බීමෙන් වැළකීම සඳහා ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවා මෙන්න මේ නිසා යක්ෂයෝ කැමති නැහැ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ අරණ්‍ය සේනාසනවල වාසය කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රත්‍යන්ත දේශවල වාසය කරනවා. ඒ වගේම මිනිස්යෝපචාර ඉක්මවා පැවති සෙනසුන් වල වාසය කරනවා. කවුද? බුදුහාමුදුරන්ගේ ආර්ය මහා ශ්‍රාවක සංඝයා. ඒවා හරිම නිස්සද්දයි. දැන් අද මේ ගුවන්විදුලි සංස්ථාවේ මේ මධ්‍යස්ථානයේ ඊටාම නිස්සද්දයි. කිසිම ශබ්දයක් බද්දයක් නැහැ. අන්න එයිටත් වඩා අරණ්‍ය සේනාසනය නිස්සබ්දයි කියලා අර වෛශ්‍රවණ මහරජ දරුවා ප්‍රකාශ කරන්නේ. කලබල රහිතයි. ආරණ්‍ය සේනාසනය කලබල රහිතයි. ඒ වගේම ජනවාසයන්ගෙන් උපදනා පවන් ශබ්ද බද්ද නැහැ. ඒ වගේම මිනිස්යන්ගේ රහසටත් යෝග්‍ය ස්ථාන. චිත්ත ඒකාග්‍රතාවයට භාවන කරලා සිත එකඟ කර ගැනීම සඳහා මේ අරණ්‍ය සේනාසන ඊටාම වැදගත් වෙනවා. ඊළඟට සඳහන් කරන්නේ ඔබ වහන්සේගේ ශාසනයෙහි නොපැහැදුන යක්ෂයන්ගේ පැහැදීම සඳහා යක්ෂ සේනාවනේ නොපැහැදුණු කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ පැහැදීම සඳහා. ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට වන උවදුරු වලක්වා ගැනීම පිණිස දැන් මේ බණ අහන අයට බෞද්ධයි කියන නිසා බුදුහාමුදුරුව ධර්ම රත්නය මහසංඝ රත්නය පිළිබඳ සිතේ සද්ධාව ඇති නිසා ඔබට එවැනි උවදුරක් නැතුව ඇති. නමුත් මනුෂ සමාජය ගත්තාම විවිධ වූ දුරු අපිට බලපානවා. එහෙම තියෙනවා නම් ඒ වගේම ඒ වගේන් ආරක්ෂා වීම සඳහා වෙහෙස නොවීම පිණිස ඒ වගේම ඊටාම හොඳින් වාසය කිරීම සඳහා මේ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා සතරවරන් දෙවි රජුරෝ ඉදිරිපත් කරනවා ආටානාටියේ පිරිත අපි ඉදිරිපත් කරනවා ස්වාමීනි ඔබ වහන්සේට. එහෙම ඉදිරිපත් කරන්නේ සත්බුදුවරුන් වහන්සේලාගේ නම්ගොත් ඇතුළත් කරමින් නම්ගොත් ඇතුළත් කරමින් තමයි ඉදිරිපත් කරන්නේ. මොනවද කවුද සත්බුදුවරු කියලා කියන්නේ? වාසනාවන්ත පින්වත්නි පසසින්හා රූපස්ත්‍රියාවෙන් ඥානයෙන් යුක්ත වූ විපස්සී බුදුරජාණන් වහන්සේ නම් මතක තියාගන්න මතකයි. ඒ වගේම සියලු සත්වයන් කෙරෙහි පතල කරුණාවෙන් යුක්ත වූ සිකී බුදුරජාණන් වහන්සේ. නික්ලේශී කෙලෙස් තවන වීරිය ඇති වෙස්සබු බුදුරජාණන් වහන්සේ. පංච මාරයන් මතණය කළ කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බාහිත පාපී වූ වැස නිමවන ලද මාර්ග භ්‍රමචර්යාව ඇති කොණාගමන බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සසර දුක් දුරු කළා වූ රූපශ්‍රියෙන් හා ඥාණයෙන් යුක්ත වූ අපේ බුදුහාමුදුරුව ඒ කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේලාගේ නම් ගොත් ඇතුළත් කරන්ට යෙදුනා ආටානාරිය සූත්‍රයට සත්බුදුවරයන් වහන්සේලාට নমස්කාර කිරීමෙන් ඒ ගුණානුභාවයෙන් උන්වහන්සේලාගේ নমස්කාර කළාම වැඳහම් පිදුවාම අමනුෂ්‍යයන්ගෙන් වන උපద్రව නැති කර ගැනීම සඳහායි ස්වාමීනි භාගවත් බුදුරජාණන් වහන්සේ මේ ආටානාටිය සූත්‍රය අපපෙළියල කළේ දෙවියෝයි සතරවරන් රජදරුවෝ ආටානාටිය නුවරට ගිහිල්ලා නගරයට එකතු වෙලා සතරවරන් දෙවි රජවරු මේ ආටානාටිය සූත්‍රය සත්බුදුවරුන් වහන්සේලාගේ නම්ගොත් ඇතුළත් කරමින් සකස් කරන්නට යෙදුණා. බුදුවරු බොහොමයක් සිටිනවා. ඔබ දන්නේ ගෞතම බුදුහාමුදුරුව පමණයි. සමහර විටක සත්බුදුවරු ගැන දැන් සඳහන් කළා. ඒ වගේම බුද්ධ චරිතය සඳහන් කරනකොට අපිට හමු වෙනවා අටවිසි බුදුවරුන් වහන්සේලා. එතකොට මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විවරණ ලබා ගත්තේ සෝවිසි බුදුවරුන්ගෙන්. ඒ වගේම ඇයි බුදුහාමුදුරන් වහන්සේලා හත් නමක් මේ ආටානාටිය සූත්‍රයට යොමු කළේ. දීඝනිකායේ මහා පදාන සූත්‍රය කියලා සඳහන් වෙනවා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සත්බුදුවරු ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඔබට පාඩම් තියෙන කියවලා තියෙන සූත්‍රයක් තමයි කන්ද සූත්‍රය. ඒකෙත් මේ සත්බුදුවරුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. මේම සඳහන් කරන්නට හේතුව තමයි පින්වත්නි මේ සත්බුදු බණ නොඇසූ ඒ වගේම බණ ඇසූ යම් කෙනෙක් දෙවි බඹුන් අදස් සිටිනවා. එතකොට යම් කෙනෙක් සත්බුදුවරුන් වහන්සේලාගෙන් බණ අහපු අය අද මේ ලෝක ධාතුවේ සිටිනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ නම්ගොත් ඇසීමට ඒ අය කැමති. බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබපු අය දෙවිවරු, සමහර බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබපු අය, සත්බුදුවරුන්ගෙන් බණ අහපු අය මේ ලෝක ධාතුවේ සිටිනවා බ්‍රහ්ම ලෝකවල. ඒ අය මේ බුදුරජාණන් වහන්සේලාගේ නම නැවත නැවත කියන්නට කියන්නට ලොකු සතුටක් ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම කියන කෙනාව උපද්‍රව වලින් ආරක්ෂා කරනු ලබනවා. අන්න ඒ නිසා තමයි මේ සතරවරන් දෙවිවරු ආටානාටි සූත්‍රයේට සත්බුදුවරුන් වහන්සේලාගේ නම් ඇතුළත් කළේ. සත්බුදු ගුණ ප්‍රකාශය ළඟට ආටානාටි සූත්‍රයේ අන්තර්ගත වෙනවා සතරවරන් දෙවි රජ දරුවන් පිළිබඳව. මම ඊටාම කෙටියෙන් සඳහන් කරනවා දතරාෂ්ට සතරවරන් ඒ කියන්නේ දුතරාෂ්ට සතරවරන් දෙවියෝ නැගෙනහිර දිශාව පාලනය කරන්නේ. එතකොට ඉන්ද්‍ර නමින් පුතුන් 91ක් සිටින බවත් ඒ හැමදෙනාම බුදුරජාණන් වහන්සේට සත්බුදුරජාණන් වහන්සේලාට වඳින බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම විවුඩ කියන සතරවරන් දෙවියෝ දකුණු දිශාව පාලනය කරනවා. ඉන්ද නමින් පුත්‍රයෝ අර පළමුව කිව්වා වගේම 91ක් සිටිනවා. ඒ අයත් කුම්බණ්ඩ කියන පිරිස් පාලනය කරන අතර බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. සත්බුදු වරුන්ට නම්ගොත් කියමින් වන්දනාමාන කරනවා. ඒ වගේම විරූපාක්ෂ සතරවරන් දෙවි රජුරෝ බටහිර දිසාව පාලනය කරනවා. ඉන්ද නමින් පුත්‍රයෝ 91 දෙනෙක් සිටිනවා. නාග ගෝත්‍රිකෝ නැත්තම් නාග කියන පිරිස් ආරක්ෂා කරනවා. ඒ නාග කියන පිරිස් වලට අධිපතියා විරූපාක්ෂ සතරවරන් දෙවි රජුරෝ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා සත්බුදුවරුන් වහන්සේලාගේ නම් ගොත් කියමින් වන්දනාමාන කරනවා. ඒ වගේම වෛශ්‍රවණ කියන සතරවරන් දෙවි රජුරුවොත් අර කිව් ආකාරයටම උතුරු දිශාව පාලනය කරනවා. අර වගේම ඉන්ද්‍ර නමින් පුත්‍රයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා සත්බුදුරජාණන් වහන්සේලා නම් ගොත් කියමින් වන්දනාමාන කරනවා මේ වගේ විස්තරයක් ආටානාටි සූත්‍රයේ සඳහන් වෙනවා මේ සතරවරන් දෙවි රජ දරුවෝ ඉන්දියාව මුල් කරගෙනයි ඔබට මතක් වෙනවා අපේ රට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවෙත් උප්පලවන් විෂ්ණු දෙවියෝ රෝණ ප්‍රදේශයට අධිග්‍රහිත කතරගම දෙවියෝ ඒ වගේම රත්නපුරේට සමනල කන්දට මහියංගනේට අධිග්‍රහිත ශ්‍රී සුමන සමන් දෙවියෝ ඒ වගේම කල්යාණි විහාරයට කැලණි ප්‍රදේශයට අධිග්‍රහිත ශ්‍රී විභීෂණ දෙවියෝ කියන මේ දෙවිවරු ලංකාවේ හතරවරම් දෙවියෝ හැටියටත් සඳහන් කරනවා ඒක ඔබ දන්නවා. ඊළඟට පින්වත්නි අපි අවධානය යොමු කරනවා මේ ආදානාට්‍ය සූත්‍රය ධෘතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවි රජවරු ආදානාට්‍ය සූත්‍රය ඊටාම හොඳින් පිළියෙල කරන්නට යෙදුණා ඒ වගේම පාලි තේරුමාත් පාලි පෙළත් නොදන්නා අයට ප්‍රයෝජනයක් ඇති තාලයට මේ සකස් කරන්නට යෙදුණා ඒ වගේම මෙය ලාභ සත්කාර සඳහා ප්‍රයෝජනීය සඳහා වැඩක් නැති බවත් සඳහන් කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රයේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන අතර දිවිවරුන් විසින් සකස් කරපු පිළියෙල කරපු එක තමයි නැවත වරක් දේශනා කරනු ලබන්නේ. ඒ නිසා හොඳින් ඉගෙන ගන්න පිරිත සජ්ජායනා කරන්නට ආටානාටිය සූත්‍රය මේ ධර්මදේශනාව අහන ඔබ ආටානාටිය සූත්‍රය හොඳට ඉගෙනගෙන සජ්ජායනා කරන්නට ඕන කියන්නට ඕන. එහෙම කියනකොට යක්ෂ, ගන්ධර්ව, කුම්භාණ්ඩ, නාග කියන මේ කිසිම අමනුෂ්‍ය දෝෂයක් ඔබට හිටින්නේ නැහැ. ඔබේ ගෙදරට හිටින්නෙත් නැහැ. ඔබේ ගෙදර පරිසරයට හිටින්නෙත් නැහැ. ඔබේ ආයතනෙට හිටින්නෙත් නැහැ. ඔබේ ආයතනය මුල් කරගෙන සිටින පිරිස්වලට හිටින්නෙත් නැති බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ ආටානාටිය සූත්‍රයට කළ යුතු පරිකර්ම හැටියට එක පාඨම ආටානාටිය සූත්‍රය කියන්නත් කියලා සඳහන් කරන්නේ නැහැ. පළමුව කියේතුව තිබෙනවා කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය ඔබට පාඩම්. මේ සූත්‍රයෙන් කියවෙන්නේ දෙවිවරු පිළිබඳවමයි. පින්වත්නි, දජග්ග සූත්‍රය ඒකේ කියවෙන්නේ දෙවිවරු පිළිබඳවයි. ඒ නිසා මේ පොතපතේ ධර්මයේ සඳහන් වෙනවා පළමුවෙන් දින හතක් මේ කරණීය සූත්‍රයක් කියන්න ඕන ඔබේ ගෙදරට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් මේ බණට අමතරව ධර්ම කරුණුවට අමතරව සඳහන් කරන්නේ සමාජික ජීවිතයේ ගත කරන ඔබට යම් අමනුෂ්‍ය දෝෂයක් gedarට හෝ ඔබට ඒව තියෙනවා නම් කරණීය සූත්‍රය කියන්නලු දින හතක්. දජග්ග සූත්‍රය කියන්නලු දින හතක්. මොකද මේ සූත්‍රවල දෙවියන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තිබෙන නිසා. ඊළඟට තමයි අටවෙනි දවසේදී දින හතක් කියලා අවසන් වුණාම ආටානාටිය සූත්‍රය කියන්නට කියලා ධර්මයේ උපදෙස් දෙනවා පොතපතේ. ආටානාටිය සූත්‍රය කියන පිරිස හැබැයි වෙනස් සූත්‍ර වගේ නෙවෙයි මේ අමනුෂ්‍ය දෝෂ මුල් කරගෙන කියවනවා නම් පිටි වර්ග කන්න එපයි කියලා තියෙනවා. ඒ වගේම මස් මාංශ, ඒ කියන්නේ පිළිහිදි වලින් අපි ගෙදර ගමේ වචනෙන් කියනවා නම් දුරු වෙන්න ඕනේ. සොහනේ නොවිසිය යුතුයි. ඒ කියන්නේ කිලි වලින් මරණ කිලි වලින් කිලි කියලා කියන්නේ එවැනි කිලි වලින් මස් මාංශ කන්න එපා, කිලි වලට අහු වෙන්න එපා. ඒ වගේන් තොර වෙලා තමයි අර වගේ අමනුෂ්‍ය දෝෂයක් දුරු කර ගැනීම සඳහා මේ ආටානාටිය සූත්‍රය දේශනා කරන්නටයි කියලා සඳහන් කරන්නේ. ඊළඟට පිරිත කියන තැන ස්ථානය පිළිබඳවත් සඳහන් කරනවා ඔබ දන්නවා. ගොම ගාලා පිරිසුදු කරලා එහෙම නැත්නම් ඔබේ ගෙදර සිමෙන්ති දාලා ටයිල් කැට අල්ලලා තියෙනවා නම් ඒ ස්ථානය කහ දියර ඉහලා පිරිසුදු කරන්නට ඕන පිරිත් දේශනා කරන්නට ප්‍රථම බණහන පිරිස ඔබ දන්නවා ඒ වගේම ස්ථානය පිරිසුදු කරලා පිරිසුදු අසුන් පනවන්නට ඕනේ. ඒ වගේම ලද පස්මල් ඔබ කඩේට ගිහිල්ලා ගේනවනේ පැකට් ගෙනල්ලා ඒ ස්ථානේ විසිරුවා හරිනවා. මොනවද ලද පස්මල් කියලා කියන්නේ? ඊතන සමන් කැකුළු සුණු සාල් අබහා විලඳ මෙන්න මේවා එකට එකතුණු තැන ලද පස්මල් කියලා කියන ඒවා පිරිසුදු පවිත්‍ර නිසා ඒවා විසිරුවා හරිනවා. ඊළඟට ඒ ස්ථාන පිරිසුදුව තබාගෙන ඒ ස්ථානයේ තමයි මේ ආටානාටිය සූත්‍රය දේශනා කරන්නේ. මෙන්න මෙතනදී ආටානාටිය සූත්‍රය දේශනා කරනකොට යම් විදියකින් බැරි වෙලාවත් ආවේශෝ මිනිස්සෙක් හිටියොත් එහෙම අමනුස්සයෙක් කෙනෙකුට ආවේශ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම දේශනා කළොත් එහෙම ආවේශ වුණොත් එහෙම ඒ ආතුරය අපි කියන දේ අහන්න නැත්නම් බැරි වෙලාවත් අරගෙන යන්න ඕන විහාරස්ථානයකට. අදත් අපේ ගමේ කාට හෝ අමනුෂ්‍ය දෝෂයක් තිබුණොත් එහෙම ඔය යකදුරන්ට නැත්නම් යంత్ర මන්ත්‍ර අය ගාවට එක්කයි යනවා. බොහෝ දෙනෙක් විහාරස්ථානට එක්කන් එනවා. විහාරස්ථානට එක්කන් ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියලා කරණීය සූත්‍රයේ කියෝලා පැන් ටිකක් කියලා පැන් ටිකක් බොන්න දීලා ඊළඟට පිරිත් පැන් ටිකක් ඊළඟට පිරිත් නූලක් බැන්දාම ඒ අමනුෂ්‍යයා දුරු වෙනවා ඔබට ඕන තරම් අත්දැකීම් ඇති. බණ අහන ලංකාවාසී ලෝකවාසී ඔබටත් අත්දැකීම් තියෙනවා. ඉතින් මෙතනදී විහාර මළුවට එක්කන් ගිහිල්ලා පහන් දැල්වලා මංගල සූත්‍රය, කරණීය සූත්‍රය ආදී සූත්‍ර කියලා රතන සූත්‍රය වගේ දෙවියන්ට ආරාධනා කරලා කරුණු කියලා පින් දෙනවා ඒ පින් දුන්නාම මේ අමනුෂ්‍ය දෝෂ දුරු වෙලා යන බව අපි දන්නවා. ඒ වගේම කවුද ඔබට වැහිලා ඉන්නේ කියලා බැරි වෙලාවක් කිව්වොත් ආතුරයා නම කියනවා. ඒ නමින්ම ආතුරයට කතා කරන්නයි කියලා බණ පොතහා මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. ඒ අනුව අමනුෂ්‍යයා බුද්ධ ආඥාව අහන්නෙත් නැත්තම් අපිට ඊළඟට කළ යුතු තිබෙන්නේ මේ සතරවරන් දෙවි රජ දරුවන්ට බාර කරන එකයි කියලා බණ පොත විස්තර කරනවා මේ සූත්‍රයේ විස්තර සටහන. පින්වත්නි, ඉතින් මම මුලින් මාතෘකා කළ පරිදි ආටානාටිය සූත්‍රය අපිට බොහෝම වැදගත් වෙනවා. එදා මේ දෙවිවරු සතරවරන් දෙවි රජදරුවන් ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේට මේ කරුණු ඉදිරිපත් කළයින් පස්සේ වෛශ්‍රවණ කියන දෙවියෝ සතරවරම් දෙවි රජුරන් එක්කෙනෙක් මේ පිරිත අප පිළියෙල කළා ස්වාමීනි භාගවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මෙයට බුද්ධ ආඥා චක්‍රයක් පතුරවන්නට නැත්නම් ශ්‍රීමුක පාඨයක් හැටියට පිළිගන්නේයි කියලා කිව්වා. මෙන්න මේ කාරණය එදා රැස්වුණු රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ ළඟට ආපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට බුදුරජාණන් වහන්සේ මේ කතා සියල්ලක් මේ ආකාරයෙන්ම දේශනා කරලා මම මුලින් මාතෘකා කළ ආකාරයට උග්ගන්හාත භික්කවේ ආටානාටියං රක්කං පරියාපුනාත භික්කවේ ආටානාටියං රක්කං ධාරේත භික්කවේ ආටානාටියං රක්කං අත්ත සංහිතාය භික්කවේ ආටානාටියං රක්කං කියන ආකාරයට මේ ආටානාටිය සූත්‍රය පද ව්‍යංජන නොපිරිහෙලා ඉගෙන ගන්න ඕනේ නිතර නිතර පුහුණු වෙන්නට ඕනේ ඒ වගේම සිත්හි දරා ගන්නට ඕනේ මෙලව පරලව දෙලවම දියුණුවටපත් වෙනවා ඔබේ ආරක්ෂාව අමනුෂ්‍යයන්ගෙන් වෙන ආරක්ෂාව පීඩාවක් ඇති වෙන්න මෙලවත් පරලවත් දියුණුව ඇති වෙනවා ඔබ හැම දිනාටම මෙතෙක් වෙලා ධර්මාශ්‍රවණය කිරීමෙන් ඔබටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අවසරයි ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ලෝක සාසනං තිලං රක්칸තු ධම්ම දේශනං තිලං රක්칸තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ එම උතුම් වූ ධර්මානුශාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ. ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. Thank you. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112697140. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you.